සාමකාමීව පවතිනවා කියලා කියන්න පුළුවන්. නමුත් මේ දිනවල ප්‍රවාහන සේවාවන යම් කිසි අඩුපාඩුවක් තියෙනවා. මොකද ප්‍රවාහන සේවයට සම්බන්ධ අයටත් අවුරුදුනේ. ඒ නිසා ඔවුන් අවුරුදු සමරන්නට තමන්ගේ අවශ්‍ය දෛනික බඩුව මිලදී ගන්න නගරයට ගිහිල්ලා ගෙවල් වල මේ දවස්වල ඒ කටයුතු කරන නිසා මම හිතන්නේ ප්‍රවාහන සේවවල අඩු වීමේ තත්ත්වයක් දක්නට තිබෙනවා. කාලගුණ තත්ත්වේ නම් වැසිබර තත්ත්වයක් තිබෙන්නේ. මොකද අද ප්‍රකාශ වෙලා තිබුණා අද දින සහ හෙට දින වර්ෂාව පතිතනාක ඒ තත්ත්වයේ උඩ යම්කිසි වැසි බර කාලගුණ තත්ත්වයක් තමයි තිබෙන්නේ. මම ජේ.එල් ජයසිංහ ඓතිහාසික මහනුවර පුරවරයේ සිට